බුද්ධාගම ලිඳවර සිරිවිවල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවී කටිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉනන්දගස්වරි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අපි සංසිඳිය යුත්තේ මොනවාද සංසිඳීම තුලින් ඇතිවෙනා වූ සැනසීම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 ගැඹුරු ධර්මයක් නිවන හිමි වෙන ධර්ම කාණ්ඩයක්. ඒක අපි බලමු මේ අවස්ථාවේ හැටියට කෙටියෙන් මේ බාරහවේ පංචස්කන්ධා බාරහා රෝච පුද්ගලෝ බාරා දානං දුක්ඛං ලෝකේ බාර නික්ඛේපණං සුඛං. පින්නතුනි මේ පංචස්කන්ධය ඒකාන්තයෙන්ම බාරයෝය. බාරහවේ පංචස්කන්ධා මේ පංචස්කන්ධය ඒකාන්තයෙන්ම බාරහා එතකොට ඊළඟ බාරහාරෝච කුජ්ජලෝ. බාරහාර කුජ්ජලයාට කියන නමක් තමයි බාරහාරුනේ බර ගෙනියන්න. පංචස්කන්ධේ බරක්. ඒතර පංචස්කන්ධය කියවම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. මේ ස්කන්ධ පංචකය දරා සිටින රැගෙන යන බර කරට අරගෙන ඉන්න කෙනාට කියනවා කුජ්ජල භාවයෙන් සම්මුතියෙන් පුජ්‍යලයාය සත්‍යයාය නම් බුද්ධිලා කතා කරන තැන. ඒතර පුජ්‍යලය යන්නෝ අර්ථය බාරහාර වෙයි. ලෝකේ බාර දාණය නැත්නම් මේ බර ගැනීම, බාර ග්‍රහණය, බාර උපාදානය දුක් වේ. ඒතර පංචස්කන්ධයක වචනයක් මතුවුණා අපිට මෙතන. ඒ පංචස්කන්ධේ බර දරා සිට පුජ්‍යලභාවයේ අපිට ඉස්මතු වුණා පුජ්‍යලයා කියන වචනේ. ඒ කුජලභාවයේ බර දරාගෙන ඉන්න එක දුක කියන වචනේ හෙළි වුණා. ඊළඟ මේ බර දිමින් තැබීම නැත්තම් දුකේ කෙලවර දැකීම. බාරණි කේපය කියලා මතක් කරා. බාරණි කේපය කියන්නේ බර බිම තැබීම. සැප වෙයි සුඛ වෙයි කියන එකයි පළවෙනි ගාථාවේ තේරුම. පළවෙනි කොටස. ඒ වචනාර්ථය ඔය විදිහයි. බාරාහවේ පංචක්ඛන්දා බාරහාරෝච පුග්ගලෝ බාරාදානං දුක්ඛං ලෝකේ බාරනිච්ඡේපනං සුඛං අන පමණින්ම ශ්‍රවණ මට්ටමින්ම යම් අදහසක් එනවා අපේ පින්නතුන් දෙවෙනි ධාතාව නික්කිපිත්වා ගරුම් බාරාණ නික්කිපිත්වා ගරු බර මේ ගරු බර මොකක්ද පංචස්කන්ධය තමයි මේ ගරු කොටගත්තු ගුරු කොටගත්තු මම කොටගත්තු බරයි මේ දිමින් තබන්නේ නික්කිටිත්වා කරුම් බාරම් මේ ගබ්බර බහා තබනවා ඊළඟ වචනේ තාම වටිනවා අඤ්ඤම් බාරං අනාවිය අන්බරකුත් නොගෙන ගිරාබර දැන් මේ අපි ඔබ මම පවත්වන මේ ස්කන්ධ පංචකයේ බර දරන්න ඕනේ අපි මේ පුජ්‍යල භාවයෙන් අපි කතා කරන්නේ. එතකොට මේ බර බිමින් තබනා හැබැයි තව බරකුත් නොගෙන අඤ්ඤම් බාරං අරාදිය. ඒක වෙන්නේ සමූලං තණ්හං අබ්බුහිය. අවිද්‍යා මූල සහිත තෘෂ්ණාව උදුරා නිස්සස්නා වූයේ පිරිනිවේ නම් වේ. ඒ සමුල් හාන් සමුලිබ්බ අවිද්‍යා මූලයේ සහිත තණ්හාවේ මූලය අවිද්‍යාව සමූලං තණ්හං අබ්බුය. මේ අවිද්‍යා මූල උදුරා දැම්මම නිච්ඡාතෝ පරිනිබ්බුතෝ ඒ බර බිලින් තබලා වෙන බරකුත් නොගෙන වෙන බරක් නොගන්නේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතිරි නැතිව සංහා මුලින්ම දුරාදතු කෙනා මේ වරදින් සබනවා නැවත බරක් අය කරට ගන්නෙ නෑ. ඒ කියන්නේ පිළිවීම. රහතන් වහන්සේගේ தත්ත්වය අපි මේ තාත් අධිකේ මෙල් කරන්නේ. නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. වරදින් ලැබුවා. එයා පිළිවීමටපත් වුණා කියන එකයි අදහස. සුඛයටපත් වුණා සදා රමණී සදා සැප දූව සුඛ ශාන්ත. පරම සැපයටපත් වුණා කියන එකයි ඒ සරල අදහස. දැන් අපි මේ වචන තව ටිකක් ඔබට විස්තර කරගන්න ඕනේ මේ පිටුතුන්ගේ අවබෝධයට මේ දේශනාව මෙහෙමයි පටන් ගන්නෙ කතමෝච භික්ඛවේ බාරෝ පංච උපාදානස්කන්ධාතිස වචනීයං මෙන්න කතමෝච භික්ඛවේ බාරෝ දැන් අපිට මෙතන මතුනානේ පළවෙනි ගාථාවෙන් බාරාවේ පංචස්කන්ධා කියලා. ඒතර විපාණාසයෙන් දේශනා කරනවා කතමෝච භික්ඛවේ බාරෝ මොකක්ද මේ බාර කියන්නේ? පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයම්. පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයම්. මේ පංච උපාදාන කියන වච උපාදාන කියන වචනයක් නේ බාරෝ කියන්නේ. කුමක්ද පහ? රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධෝ සංකාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ අයං උච්චති කෝ භික්ඛවේ බාරෝ බුද්ධ දේශනාවෙන්ම මේ බර කියන වචනේ බාරෝ කියන වචනය හොඳින් පැහැදිලි කරනවා පොඩි දරුවා ගැනලා පැහැදිලි දැක්ක. මොකද පංචඋපාදානස්කන්ධ දුක්ඛ කියන වචනේ හතර ඇහිලා තියෙන පුරුදු වචනයක්. මේ පහ ගැන විතර දේශන වලින් හෙළි වෙනවා කතා කරනවා අපේ බෞද්ධ පිටුතුන් දාන්නවා. ඒතරම් වචනේ විතරයි මෙතන ආපුනේ උපාදානස්කන්ධේට එක නමක්. එකයි පින්නේ උචිත කෝ වික්‍රේ බාරෝ. හොඳයි දෙවෙනි අවස්ථාවට එන්න පළවෙනි අවස්ථාව බාරෝ පැහැදිලිව මතක තබා ගන්න. ඊළඟට තව බාරහාරෝ පුද්ගලෝ තිස්ස වචනීයෝ ඒ කියන්නේ පුජ්‍යලයා යයි කිව යුතුයි බාරහාරෝ බර දරන්නෙක් වෙයිද ඔව් පුජ්‍යල භාවයට එනවා සත්ත්ව භාවයට එනවා එතකොට පුජ්‍යලෝ තිස්ස වචනීයම් බාරහාරෝ අපිට දෙවෙනි පදයෙන් මතුණානේ බාරහාවේ පංචස්කන්ධා බාරහාරෝ ච පුද්ගලෝ ඊළඟ සතරංච බික්කවේ බාරාදානං බාරාදානං දුක්ඛං ලෝකේ මේ බාර දැරීම මේ දුක්ඛං ලෝකේ බාර නික්කේපණං සුඛං එතකොට බාරාදානං මෙන්න මෙතන ටිකක් අපි තෝරා ගන්න ඕනේ කතමංච බික්කවේ බාරාදානං යායන් තණ්හා තෝනෝ භවිකා නන්දිරාග සහගතා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ පින්නතුන් නිතර අහලා පුරුදු වචන පෙළමේ පාලියෙන් තිබුණාට අපි සිංහලට සිංහල තරමට බෞද්ධයින්ට හොඳට හුරුයි මේ අවස්ථාව. මේ සංහාවේ ඇදී යෑම නැවත නැවත නන්දිරාග වෙන හැටි වෙන පෙන්වන්නේ. ඒ එතකොට සංහාවේ ත්‍රිවිධ අවස්ථාව කාම සංහා, භව සංහා, විභව සංහා. පුනර්භවයේ පිණිස පවත්නා නන්දිරාග අවස්ථාවයි මෙතනින් පෙන්වන්නේ. එතකොට කුමකටද නන්දිරාග වෙන්නේ? රූපාදී ස්කන්ධ පංචකයට. ඒතර බාරාදාන මේ බාර උපාදානය සිතින් තදින් අල්ලා ගැනීම වෙන්නේ කුමක් නිසාද? යායන් සංහා පොණෝ භවිකානන් විරාග සහගතක් කියන ඒ ධම්ම උද්දේශය සංහාව ශේෂයක්වත් ඉතිරි නැතිව සමූලව උදුරාන දැම්මොත් මේ හිතේ භවෙන් භවයට මේ ස්කන්ධ පංචකය කරා ඇදී යන තණ්හාවක් මේ සත්‍යයේ සිත තුළ පවතිනවා. ඒ බා බා ස්කන්ධ පංචකේ උපාදාන පංච උපාදාන ස්කන්ධෝ කියන වචනයන්නේ බර හැටියට මේ පෙන්වන්නේ. එතකොට ඒ ස්කන්ධ පංචකයට දක්වන නන්දි රාග ස්වභාවයයි. නන්දි කියන්නේ සතුට. මේ පුජ්‍යල සම්පාණයක ඇති වෙන මේ කාම වස්තුන්ට තියෙන සතුට. එතකොට රාගය කියන්නේ ඇලීම, සතුට සිතින් නන්දිය, රාගය ඇලීම තදබල ලෙස ඇලී පැවතීමට කියන වචනේ තනි වචනේ නන්දි රාග. නන්දි රාග වුණු පංචස්කන්ධයට පංචස්කන්ධයේ බිමන සබා බැහැර නොකර ඒ කියන්නේ රූප නිරෝධේ වේදනා නිරෝධේ සංඥා නිරෝධේ සංකාර නිරෝධේ විඥාන නිරෝධේ කියන නිරෝධයට හිත නොඩා භවයෙන් භවයට කාම භව රූප භව අරූප භව වල මේ ශක්තිය මේ ස්කන්ධ පංචකය රැගෙන යනවා බර කරගහගෙන යන්නේ වෙනවා එතකොට බාරණිකේපණං කියලා පෙන්නේ කතමංච වික්ඛවේ බාරණිකේපණං කොහොමද බාර මිමින් සැබුවෙක් වෙන්නේ යෝ තස්සාය තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ තෘෂ්ණාවෙන් ඇලීම මේ බාරණිකේපණය වෙන්නේ තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැති විරාග බව නිරෝධ බව චාග සාහු කියන්නේ පරිත්‍යාගයේ අතහැර දැමීම, මුක්ති විදීම, අනාලේ වාලයක් නැතිවීම. සරල විදිහට පිරුණ තීරුම් ගන්න ඕනේ. තෘෂ්ණාවෙන් ඇලිලා නෙමේ පංචස්කන්ධය පස්සේ වෙන්නේ. මේ හිතේ විනාශ වෙලාද ආසාව නැහැ. දුරු කරලාද නැහැ. බහැරටම දාලාද? අය ගන්නෙ නෑ මම මේක කියලා බහැරට දාලාද? නැහැ. මිදිලාද? ඒත් නැහැ. ඇලීමක් ආයෙ වෙන්නේ නැද්ද ඉතින් මේ පංචස්කන්ධයකට? අය රූප මිත්‍යයකට බැඳීමක් නැද්ද? සුගති භූමියක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල සතර පායන බැඳෙන්නේ නැtei කියනකෝ. මේ සත්‍යයේ සිටේ තියෙනවනේ. මේ පංචස්කන්ධයට පද බැඳීම භවයෙන් භවයට අරගෙන යන එකයි මෙතන මේ ගැඹුර මෙතන. එතකොට එහෙම ඇලීමක් නැත්තම් ඒක සහතික වුණොත් විතර මගේ හිතේ මෙහෙම බැඳීමක් නැහැ. කුෂ්ණා වැලීමක් නැහැ මේ පංචස්කන්ධයට. ඒක විනාශ වෙලා, ඒක දුරු කරලා, බහැරටම දාලා. ඒක නිදිලා ඉන්නේ මම. කියන තීන්දුව හරිනම් එහෙනම් ඔබ මේ බර දෙමින් ලැබුවේ මේ රහතුන් වහන්සේගේ ස්වභාවය මාගේ පින්මුතුනි. ඒ අවස්ථා හතර තමයි මේ නිදීමේ අවස්ථා හතර තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගයේ කියන අවස්ථා හතර. මේ අවස්ථා හතරට උදාපත් වෙන්නේ ආර්ය මාර්ගයේ පිරීමෙන් ආර්ය මාර්ගයටපත් වීමෙන්. එතකොට අධර්ම මාර්ගයේ ගියොත් ඒක කියන්නේ මිත්‍යා දෘෂ්ටි යම් කෙනෙක් අධර්ම මාර්ගයේද ඒ මිත්‍යා දෘෂ්ටියයි. ධර්ම මාර්ගයට සම්මා දෘෂ්ටි ආර්ය මාර්ගයේ තුල ගමන. දැන් මාගේ පින්නතුනි මේ පින්නතුන්ට අපි මේ සූත්‍රයේ ටිකක් මේ පින්නතුන්ට පැහැදිලි සහිත ඇති මොකද්ද මේ වාරයක් ගැන අපේ හාමුදුරුවෝ දේශනා කරන්නේ කියලා. ඒ සංයුක්ත නිකායේ මේ සූත්‍රය අරගෙන බලන්න කිටි සූත්‍රයක්. ඊට වටිනා සූත්‍රයක්. ඒක තව පහසු වෙන්න, සරල වෙන්න අපි බලමු මෙහෙම බරක් අරගෙන මෙහෙම යන්න මේ සත්‍යය නිදෙන්නේ නැති වෙන්න සදාහනම මේ සත්ව ස්වභාවයේ సంతානේ සැඟවිච්ච රාස අපි මතු කරගන්න ඕනේ මේක පින්නතුනි මේ මිත්‍යා දෘෂ්ටිය නිසායි මේ ස්කන්ධ පංචකයට මෙහෙම බැඳී තනහැර බිම නොතැබීම බිම තැබුවත් අන්මරක් ගන්නවා අන්මරක් කියන්නේ අර මරණාසන්නලා මේ ස්තුති ප්‍රවත ප්‍රසන්නී චුති එයින් එයින් ඉවර නැහැ. පිළිවන් කරව රහතන් වහන්සේකටත් තමයි චුති නැහැ. සිත පහවී යෑමක් නෙමේ නිරෝධයි. නැවත බව ගැබකෝ කල රූපයක අය කාම භවයක රූප භවයක අරූප භවයක ජාති නිරෝධයි. ජාති නැහැ රහතන් වහන්සේගේ. මේ පුදුජන භාවයේ සත්‍යය කුසල් දහම් කරනවා, පින් දහම් කරනවා. නමුත් භවයෙන් භවයේ භව පැතීමක් තියෙනවා. එතකොට දිව්‍ය ලෝකයක භවය බර නැහැ කියන හැඟීම මේ මනුස්ස බරයි කියන තැනින් හිත මුදවා ගත්තත් තව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සුගති භවයක බරකට එතරම් බර පින්නපති පංචවෝකාර භවයක් නාගේ පින්නතුන් අපි දරන්නේ පංචවෝකාර කිව්වේ රූපාකාර වේදනාකාර සංඥාකාර සංකාරාකාර ආකාර කියන ඕකාර ඕකාර දෙකම එකයි විඥානාකාර එතකොට මේ ගති පහ තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ කඳු පහක් තනිතනි නෙමෙයි කෙලි සමූහ. එහෙම නෙමෙයි කෙලි ස්කන්ධ කියන්නේ මේකයි. කෙන්දක් නෙමෙයි කන්දක්. සරල වචන වලින් මතක තියාගන්න. එතකොට මේ පිළිබඳව මේ ස්කන්ධ පංචකයේ කෙරේ ඇති මේ සත්‍ය සංස්තය ඇති දෘෂ්ටිය මම කොට ගත්තොත් ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් බලමු මේ මිත්‍යා දෘෂ්ටි සූත්‍රය අපි සංයුක්ත නිකායෙම රූපය ඇති කල්හි දැන් මේ රූපයක් තියෙනවනේ ඒක දැන් පැහැදිලි වෙනකොට බම්බයක් පමණ වෙන ඔය ආයතන ටික පිහිටි රූපമിതി ඔබට සතුයි. දැන් ඔබට රූපයක් තියෙනවා. ඒතකොට රූපය ඇති කල්හි රූපේ ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට තමයි මේ හැඟීම ඇති වෙන්නේ සත්‍යයට. මොකක්ද ඇති වෙන්නේ? මම මගේ. මේ රූපේ ආත්මය කොට ගන්නවා. මම ආත්මය කොට රූපේ ගන්නවා. මේ විදිහට රූපේ ආරම්භය ඔය අවස්ථා තුන කෙටිමකට තියාගන්න. රූපයක් ඇති කල්ලි එක හරියට සම්පූර්ණයි. රූපයක් තියෙනවා. ඒ රූපය ඇසුරු කරනවා. මේ නාම ධර්මත්, රූප ධර්මත්, නාම රූප ඔන්න එතන තමයි සංග්‍රහය. නාම රූප ඔතන සම්මිත වුණා. ඒ නාම රූපේ තමයි දැහැගත්තේ විඥාණයෙන්. ඒ විඥාන පත්‍ය නාම රූපම් එන්නේ නාම රූපේ රූපේ ආභය අවධාන පත්‍යව කරමු එතකොට රූපේ තියෙනවා ඒ රූපේ අසුරු කොට විතරක්ම ඔය රූප මිත්‍යයි ස්ථානෙ එහාට යන්නේ මෙහාට යන්නේ සතර ඉරියව් ඔය පවත්වන්නේ එතකොට ඒ රූපය ඇසුරු කොට ඒ රූපේ ප්‍රත්‍ය කොට ඒ රූපේ හේතු කොටගෙන තමයි මේ සියල්ලක් මේ නාම ධර්ම පවත්වමින් මේ ස්කන්ධ පංචකයම පවත්වන්නේ මේ රූපේ මුල් කොටයි ඒ නිසායි මාගේ අමා මේ නිබුදු පියන් වහන්සේ රූපය ප්‍රථමයෙන්ම දේශනා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන එතන හොඳට පැහැදිලි එතකොට ඔන්න දැන් මතක තියාගන්න කෙටියෙන් මේ රූපය මගේ මේ රූපේ මම කියන දෘෂ්ටිය හිතේ ඉඳා බෑනනේ අපේ තියෙන්නේ. මේ රූපයෙන් වෙන්න අපිට හිතන්න කතා කරන්න යන්න එන්න කිසිම පුළුවන්කමක් නැහැ. ඒ රූපය තුලම තමයි අපේ සියලු කීම් කිරීම් කොටු වෙලා තියෙන්නේ. එතකොට මම කියනකොටම Tamange මනසට එනවා මම මෙහෙම කෙනෙක්. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම වෘත්තීය වශයෙන් නම් මම අසවල. මගේ තරතුර මේක, මගේ ස්වභාවය මේක. ඔය කියන සියල්ලක් අස්වීති දිට්ඨි මානානුසය කියන වචනේ තවතෙන්ද මම කොට පිළිගත් ස්වභාවයට. මේ දිට්ඨිය වර්ධනය වෙනවා. ඒක ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. දස දෘෂ්ටික මිත්‍යා මුත්‍යක් තියෙනවා. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, ගන්දීමේ විපාකයක් නැහැ. මෙලොව පරලොව අඳුනාගෙන මේ එලි එලි කරලා දුන්නා වූ මේ මහඟ මේ මාර්ගයෙන් කරලා දුන්නු උත්තමෝ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන්නේ දැන් ඒන ඒන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක ඔබයි මේ කියන අවස්ථාව. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්‍යක් දෘෂ්ටික වෙලා දාන ආදී පින්කම් කරන කුසල කර්මයන් කුසල ක්‍රියාවෙන් යෙදෙන මේ පංචස්කන්ධ බරෙන් මිදෙන්න ඕනේ කියන උවමනාව තියෙන ඇත්තන්ටයි මේ කොටස වැටහෙන්නේ. එනේ නිත්‍යගතික බව. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. රූපේ අරඹය, වේදනාව අරඹය, සංඥාව අරඹය, සංකාර අරඹය, විඥානය අරඹය මෙන්න මේ දෘෂ්ටි අපේ හිතේ තියෙනවා. මගේ වේදනාව, මම දරන වේදනාව, මගේ සැප දුක් උපේක්ෂා ඒ විදිහට මගේ මගේ වේදනාව මම කොට ගන්න. මම විඳින දේවල්. මම සැප විඳිනවා. මම දුක් විඳිනවා. මත පිට දාගෙන මොකද බලන්න. ඒක සංඥාව. මගේ හඳුනා ගැනීම. මම අහවල් හවල් දේ හඳුනා ගත්තා. මට ඉක්මනට හඳුනා ගන්න පුළුවන්. මම නම් ඉස්සෙල්ලාම හඳුනාගත්තේ මම එයාව. ওই විදිහේ විවහාරයක් තියෙනවා. අපේ චිත්ත සිතුවිලි විදිහට මම හොඳට හිතලා මතලා කටයුතු කරන්නේ. ඔන්න සංකාර. මගේ වුණා. විඥාන ඒ දැන කියා ගැනීම මගේ නුවණ මගේ දැන උගත්කම් මම මෙහෙම කෙලියි අර ඒ ඒක මම කොට අරගෙන මං තුලට ගත්තු උපාදාන සංච වීමටයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ දැන් ඒක මතක තියාගන්න සක්කාය දිට්ඨිය කියන තැනට එන්න මනස මේ ආකාරමයි මේ මේ මෙසේ දැසගත් භවයේ හිස් බවක් නොවැටීම දැන් මම මතක් කළා මේ රූපේ මම කොට පිළිගැනීම රූපයෙන් පිට කතාවක් නැහැ රූපය තුලමයි සියලුම කොටු වීම තමන්ගේ ආත්මය කොට ගන්න. එහෙමකොට මේ මෙය මේ දෘෂ්ටි ගැනීමේ හිස් බව නොතේරෙනකම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට රූපය අනිත්‍යයි. දැන් මේක අනිත්‍ය වූ දෙක නිට්ටය කොට තහවුරු කරගන්න අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨි සූත්‍රයේ මේ බව පෙන්නනවා. දැන් රූපය අනිත්‍ය එක. වේදනාව අනිත්‍ය, සංඥා අනිත්‍ය. මේ අනිත්‍ය ස්වභාවය ඉක්මවලා නිත්‍ය සංඥාවට ගෙන දෙන්නේ. සක්කාය දිට්ඨිය නිසා මේ හිතේ පවතින. ඒතර සක්කාය දිට්ඨිය විචිකිච්ඡා තීරබ්බත මහාවාස් කියන වචන තුන අවස්ථා තුන මේ සසරවට සත්‍ය බඳවන ප්‍රබලම අවස්ථා තුන. සත්සංයෝජනයන්නේ මුල් තුන නෙවෙයි. ඒකට දැන් නිත්‍ය අදිෂ්ඨික අවස්ථාවක් ඇත්ත තෝරාගත්තා. ඊළඟ අවස්ථාව සක්කාය දිට්ඨිය තොබේ මනස යෙදුනා. ඉතින් තව විතර විස්තර වෙනවනේ ඔබ විමසීමෙන් යෙදෙන්න. දැන් රූපය අනිත්‍යයි. නිට්ටයද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ දැනට දන්නවා අනිත්‍යයි කියලා කියන්න. එතකොට අනිත්‍ය වූ දේ දුක් වේ හෝ සැප හෝ වේද කියලා ඔබෙන් ඇහුවොත් ඔය පින්නතු උත්තරයක් දෙනවා දුකයි කියලා. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ දේ වෙනස් වෙන විපරිණාම වෙන දේ ස්වභාවයෙන් යුක්ත දේ මම කොට නිත්‍ය කොට පිළිගැනීම සුදුසුද? තමන්ම හිතෙන් විතර්ක කරන්න. තමන්ගේ හිතටම පිළිතුරක් එනවා. එහෙමනම් මෙන්න මෙහෙම ස්වාම බුදුපියන් වහන්සේ අහනවා විසුන් වහන්සේගෙන්. ඒතර උත්තර දෙනවා. නොහේතම් බන්තේ වහන්සේ සේන වෙන්නේ නැහැ. කොහොමද? මේක මේ දෘෂ්ටියකින් මෙහෙම ගැනීම නිසායි සක්කාය දිට්ඨිය ගොඩනගන්නේ. මේ රූපේ නිත්‍ය නෑ කියන එක. දැන් තව සූත්‍ර රාශියකින් අපිට මේ බර දැන් බාර කිව්වේ පංචස්කන්ධයට වචනයක් කියලා මම මේ පින්නතුන්ට පෙන්නවා. පංචස්කන්ධයට බරක් හැටියට පෙන්නපු ආකාරයම කන්ද සංයුත්තේම දුක්ඛ සූත්‍රයේනොත් මේ ආකාරයමයි. විමසුමකට යොමු කරන්ත දුක්ඛ සූත්‍රය. දැන් බාර සූත්‍රයේ පංචස්කන්ධේ බර හැටියට දැක්වුවා. කුජල භාවයට බාර හාරෝ කුජලත්ව තිස්ස වචනීයන් කියලා පෙන්නවා. ඒ බාර නික්ෂේපය බිම තැබීම වෙන බරක් නොගෙන සතරටම අපැරීම නිවීම පරම නිවීම කියන එක අපි කෙටියෙන් මතක් කළා මේ කරුණම තහවුරු වෙන සූත්‍රයක් තමයි දුක්ඛ සූත්‍රය මේ පිටුතුන් බොහොම සරලයි පැහැදිලි දුක්ඛ සූත්‍රය මොකද දුක්ඛංචෝ භික්ඛවේ දේසිස්සාමි දුක කුමක්දයි දේශනා කරනවා දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පටිපදන්ත ඒ සූත්‍රයේ කිතියෙන් ඒ ಉದ್ದೇಶයේ එතනත් පෙන්වන්නේ කතමංච වික්කවේ දුක්ඛම්. දුක කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයං අර වචන පෙළම. අතන කිව්වේ බාර කියපු තැනම ඒ අපි මතක් කළානේ මේ පින්නතුන්ට කතමංච වික්කේ බාරෝ පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයං ඒ අර්ථයෙන් ඒ විදියම පෙළ යෙදෙනවා. පංච උපාදානස්කන්ධාතිස්ස වචනීයං කතමංච වික්කේ දුක්ඛම්. එතකොට දුක ඔතන පැහැදිලි පංච උපාදානස්කන්ධෝ දුක්ඛාට ප්‍රියුම අපිට මනසට එනවා. අර විදිහමයි පින්නතුනි කතමංච කතමේක පංච රූප උපාදාන විඤ්ඤාය විදිහට සතරජ වික්‍රේ දුක්ඛ සමුදය වන්නතන යායන් තණ්හා කෝණෝ භවිකා නන්දිරාග සාගතා සතර සතර අභිනන්දති. කාම තණ්හා භව තණ්හා කෙටීමේ මතක් කරන්නේ අවස්ථාවේදීට එතකොට මේ තණ්හාව මේ මුළු මුළු පුටා දැමීමයි මේ බර බිමින් තැබීම. අපි හිතන්න මෙහෙම මේ ස්කන්ධ පංචකයේ පින්නුතුනි හටගත් මව් ගැබ කලලය. මව් කෙනෙක් ඒ මව්පිය සම්බන්ධ ඉතිවි සිටීම ඒ විඥානයගේ දැස ගැනීම කියන ඒ අවස්ථා හොඳට අහලා තිනවා. මේ පින්නුතුන් ඒ කාලයක් පිහිටියයි කියනවා. ඒක මවගේ ආහාරයෙන් යැපීමෙන් ඒ පෝෂණය වෙන්න ගත්තාම පටමං කලලං හෝති කලලං හෝති අබ්බුදං සම්පරියායෙන් වැඩුණාම ඔය මවගේ බර කිරීමක් කරනවද නැද්ද? එතකොට සම්මුති කතාවට විවහාර ලෝකයට ඔබේ මනස දැන් යොමුන්නේ. ඒ මවගේ බර කිරනවනේ. ඇයි මේ කියන්නේ? ඒතකොට මව පෝෂණ ආහාර ගන්නවා. දරුවාට ගැළපෙන විදිහට. ඒ ආහාරන මවගේ වැඩිවීමත් අර දරුවාගේ කලලයේ වැඩිවීමත් ඔන්න මනින්න පටන් ගත්තා. දැන් බර මැනීමක් වෙනවා. මවගේ බර වැඩි වෙනකොට අර කලලේ බරත් වැඩි වීම ඒ අනුව සාපේක්ෂව හොඳ කලලයක් නැත්නම් හොඳ දරු උපතකට සූදානම් කරනවා මාව. ඊළඟ ප්‍රසූතිය ගැන හිතන්නකො. ප්‍රසූතිය. ඒ රෝහලේදීම බර කිරනවද නැද්ද මේ දර්ශනීත්ගේ? ඒ අදාළ විදියට දිසිපෝෂණය ලැබිනු නිශ්චිත බරක්. පිරිමි දරුවෙකු නම් එහෙම ගෑනු දරුවෙකු නම් එහෙම නිරෝගී දරුවෙකුගේ සම්මත බරක් තියෙනවනේ. කිලෝ දෙකමාරකට 2.750ක් වගේ ඒ විදිහෙන් බරටිය වැඩි වෙන්න ඕනේ. අඩු ආවරක් වුණත් එහෙම අර දැඩි සත්කාරයේ කොටත් යොමු කරලා ඒක හදලා තමයි මවට බාර දෙන්නේ. දැන් හිතන්න එතන ඉඳලා ඒ කිලෝ දෙක දෙකමාර හරි ඒ ඒ ප්‍රමාණය ඉඳලා මේ බර දවසින් මාසෙන් අවුරුද්දෙන් ඔහොම වැඩි වෙවි දෙමව්පියෝ පෝෂක ආහාර දෙමින් දරුවාගේ පෝෂණ මට්ටම වර්ධනය වෙනකොට මේ බරත් වැඩි වෙනවානේ. ඒක ඔය කිලෝ 10 15 25 30 ඔබම වැඩි වෙනින් 50 60 70 ඒ ඒ විදිහට ඉතින් සමහරු මේ සම්මුති ජීවිතේ මේ රූපമിതിය බර වැඩි කරගන්නවා. ඉතින් කිලෝ 150 200ක් අපි දහම් වෙලා තියෙනවා. ඒක මහා විශාල බරක් නේ. බරකට මේ ස්කන්ධ පංචකයේ ධර්මයේ රූපമിതിය උමනාවට බරක්. අධිපෝෂණය. ස්ථූල භාවයට පත් වෙලා තියෙනකොට ඒක මොකද සම්මුතියෙන් බරක් නේ. ඒක පැහැදිලිනේ. එතකොට මේ ජීවිතයක් ගෙන යන්න අපි කොච්චරනම් බර හදිනවද? කොයිතෙන් බත් කරන අය කල්ල මිටි උඩු මිටි කර ගහගෙන ගෙදරට ගේනකල් අද වගේ දියුරු කාලේ නෙමෙයි අතීත කාලේ අපි පරණ ඒ සිදුවීම් ගැන සිහිපත් කෙරුවොත් ඔය හේම් පිටි වල ඉඳලා කුඹුරිට කඩවල ඉඳලා ගෙදරට බර ඇද්දානේ ඉතේ තියාන කරේ තියාගෙන එතකොට මේ බර කරකගත්තා උඳු මිටියක් තල මිටියක් කරකගත්තා ඇයි මේ ඒ දාහණයට තියෙන ලෝභකම තණ්හාව. ගොවිතැනට ගත කෙරුවා. දැන් ඒක තේරි කුඹුලිය දාන්න බෑ. ගෙදරට ගෙනියන්න බෑ. මේ බර කරේ දියාගෙන යනවා. ටික දුරක් යනකොට බරයි. එක දිගටම යන්න බෑ. හේවඩක මයිල් ගහක් යන නැවතුණා. අර බර ටිකක් වෙලාවකට බිමින් තැබුවා. ටිකක් වෙහෙස නිවාගත්තා. හැබැයි ආයේ බර ගන්නවනේ. ගිහින් ගෙදරට දාගන්න කන්න ස්පාසුවක් නැහැනේ. නමුත් අර වස්තුවට ණයට භෝගයට තියෙන තණ්හාව නිසා අර බර කරට ගත්තට ඒක ඇඟට දැනුණාට ඒක හිතට බරක් නෑ. කණ්ණායම ලැහිලා. ඒක ගිරන් දාලා තව අනිත් පිටේ ගෙන්නත් යනවා ඒ දවසම. ඉතින් දැන් යාන වාහනේ දිලා අදේවා පහක් පැත්තපත් වෙලා තියෙනවා. ඒක වෙනයි. දැන් මෙහෙම බරක් හිතන්නකො මෙහෙම. පොළට යනවා. රුපියල් 4000 5000ක් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් නේ පොලසිකේ දාගෙන. ඊළඟ බරක් ටික අරනවා. ඉතින් දැන් යනකොට නම් ගියේ හිස්සකින් මල්ලක් අරගෙන පොල් කිරි 10කුත් ඕනේ, ආල් කිලෝ 10 බෑග්කුත් ඕනේ, එළවලු ටික ඕනේ. ඕව ඕව තනින් තන එකතු කරගත්තාම පැත්තකට ඇඹරිලා නැමිලා අර බඩු පොදිය කරේ තියාගෙන එනවද නැද්ද? මෙහා වරක් සම්මුති වශයෙන් මේ ජීවිතේ ගෙනියන්න අපි එකතු කරනවා. එහෙම ඕනේ කරනවා. ඉතින් එහෙම ජීවිතයකට මේතර ආහාර පාන දෙන්න ඕනේ, දිවත් කරපො. ගොවන්න ඕනේ, සීතුස්මෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේ කුණු 32 පොට්ටනිය. මේ අපි අපේ නොදන්නාකම හින්දා අපි භවෙන් භවෙ මේ අරගෙන යන්නවද? මේක නොදන්නාකම තියෙන මේකට ගැට ගැහුණා. ඒකේ මුල හොයාගන්න බෑ. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප ඒ විදිහේ සමුප්පන්න වුණු පැත්ත අපිට හෙලි කරගන්න බැරි කොට. ඉතින් මෙතෙක් සංසාරේ ගෙනාවා. දීව රස්සන් ඊතන් චිත්තං සංකිට්ඨං රාගේනවා දෝෂේනවා. මේ රාග දේශ මොහ ඇතින් හිත මේ ස්කන්ධ පංචකයට මේ රූප නීතියට ලොකු තද බැඳීමක් තියෙනවා සත්‍යයගේ. ඒ නිසා තව මෙහින් ආහාර පාන දෙමින්, ප්‍රතිවස්තර පොරොවමින් මලම උත්තර ඉවසමින් ඔබ පීඩාදීට මුහුණ දෙමින් මේ අපි කියලා ඉතින් ජීවිතේ ගත කරනවා කියලා මේ බරතරාගෙන. ඉතින් මේ රූපේට බොහෝම කෑදරකමක් හැහත්තගේ තියෙනවා. එනිසා මාගේ බුදු පියාණන් වහන්සේ සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ. මේ සත්‍යය සාරජ්‍ය වීමක් මේ රූපේට තියෙන ඇලීමක් තියෙනවා. නැත්තේ නෑ. මේ සත්‍යයේ සත්‍ය ගති ස්වභාවය තමයි සියලුම සත්ත්වෝ තිරිසංආදී සත්ත්වෝ පෙරේතාත්මික උපන් ඉදදු ඒ ඒත අවස්ථාවේ ඒ විරූපිත ඒ ශරීර ස්වභාවයට පවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල රූපී වස්තු සෝභාමත් වූ රූපේ ඉඳලා ඒ සියලු රූපයන්ට මේ සත්ත්ව දිතේ බැඳීමක් පවතිනවා. එතකොට ඒ බැඳීම තමයි මේ සත්‍යය මේ සසර මේ තරම් ඇවිද්දවන්නේ. එහෙම වුණත් මාගේ පින්නතුනේ අපේ රූපේ දිහා බලන්න ඕබේ රූපේ දිහා. ඒක සමහර කිසිම සත් ඉන්නවනේ දැන් දිවියගේ හැම අර සීබ්‍රා වගේ සත්තුන්ගේ වර්ග අගලක ලස්සන බලන්න අරගෙන. එහෙම ලස්සනක් මේ හැම පටියේ තියනවාද අපි? ඒ පසපංචකින් වැහිලා. ඉතින් මේ රූප විටි ඔසවාගෙන අපි ඉතින් මෙතෙක් මේ ගමන මේ සසර ගමන මේ සංසාරේ මේ ඇවිද්දවන්නේ මේ ස්වභාවය අපිට නොතේරෙනකම හින්දා මේ රූපේට මේ තරම් මම මතක් කළා මිත්‍යා දෘෂ්ටි ස්වභාවය තියෙනවා මේ රූපය ඇතිකල්නි මේ රූපය ඇසුරු කොට මේ රූපය ප්‍රත්‍ය කොට ඒ වගේම මේකට සක්කාය දිට්ඨියකින් බැඳී පවතිනවා බිම නොතබම මේ බර අරගෙන යන කෙනෙක් බවට පත් වෙනවා ඒ ආකාරයෙන්ම මේ රූපය ඇති කල්ලි රූපය අසුරකොට රූපේ තක්තිය කොට ඒ බඳු රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් නොහැටෙන නිසා තව තවත් තව තවත් රූපේටම ඇදී එතකොට මේ ඇති මේ බාහිරට පේන ඕනුන්ගේ සත්ව ස්වභාවයට අනුව රූපේ ආස්වාද බවක් තියෙන නැත්තේ නෑ නමුත් මා මතක් කළ විදිහට ඔය තිරිසන් සත්වයේ වර්ග අඟලක තියෙන රූපී බව සුරූපී බව ලක්ෂණ බව සමාන පිහාකුවක තියෙන ලක්ෂණ සුරූපී බව ඔබේ හැමේ තියෙනවා නේද ඒක වර්ණයෙන් ගත්තා එහෙම හිතා ගන්නට එතකොට ඒ කොයි ආකාරව හැඩරුව තලයකින් ඔබ හිටියද ඔය රූපී බවක් තිබ්බා ඔබ ඕක කොච්චර කාලද තියෙන්නේ බොහොම කිටි කාලයක් නෙමෙයි අපමිදාන මේ ආයුෂ බොහොම ස්වල්පයි මේ බොහොම ස්වල්ප ආයුෂයක් විතරක් නෙමෙයි එතකොට මව්ගැබ කලලේ කොච්චර අපේ ජනකද පිළිකුල් සහිතද ජුගුප්සා ජනකද කියලා හිතන්න. මල මූත්‍ර ගොඩේ ඒ විදිහට මේ භවයේ ලබා ගත්තා මේ දැන් දරබඩ ගාගෙන ඉඳගෙන මේ තරණ විදිහට ඇවිදින් ඉතින් ටිකක් අපි මේක පිරිසුදු කරගෙන හැඩ වැඩ ගන්වාගෙන විදි වස්ත්‍ර පොරවලා තම තමන් රූපලා විදිහට ඇඳුම් ආයතන ආභරණ වලින් සරසලා යම් මනබන්දන බවකින් මන ලෝලත්වයකින් මන මේ ඇලි බවන්න පවතකට හැඩ කරලා තමනුත් හැඩ වෙලා අනුත් හැඩ කරලා තමන්ගේ රූපයට වගේම තවත් අන්ගේ රූපයකටත් උණු පොට්ටනියකට කෑදරකමක් තණ්හාවමත් අසබවක් පවත්වල දැන් ඉතින් මේන මනබන්දන බවකින් බැදී බැදී යනවා තව බරක් ගන්නවා මේ බරම දිවට තව බරක් එකතු කරගන්නවා ඉතින් විවාහයකටත් පස්සේ තව දරුවන් ලොක්ගේ බරකුත් කරකරගෙන ඉතින් අපේ පැරණි අය ඕකට නේ කිව්වේ අනේ කවදා මට මේ ලොකු දුවගේ බරෙන් නිදහස් වෙන්නද? කොහොම එකක් තියෙනවනේ සම්මුතිය. දැන් ඔය වගේ අපි ඒ පැරණි විවාහ පැරණි යෙදුම් වලට අපි යොදලා අපි මේ ගෙනියන්නේ බරක් කියන බව. ඔබටම මේ වස්වැස් ගත වැඩිහිටිය අය දන්නවා මේ ජීවිතයක් ගත කරන්න මොන තරම් දුක්ඛ දෝමනස්යන්ට පත්වෙවි මොන තරම් බරක් ඇදගෙනද යන්නේ. නිකන් විවාහකට කියන්නේ මට නම් තවත් මේ බරදන් දරන්න බෑ කියලා. එහෙම කියන අවස්ථාවල් ඔබ අහලා ඇති. එතකොට මට පෙන්වා දෙන්න ඕනේ මාගේ පින්නතුනි. මේ සත්‍ය ස්වභාවයක් මේ රූපයට බැඳීම. නමුත් මේකේ බැඳෙන්න දෙයක් නෑ. මේ හැම කන පිට හැරෙව්වොත් මේ මේ වඳ ගහන ඇටනහරම ටිකක් නෙවෙයි වහගෙන ඉන්නේ. ඉතින් ඒකට එකතු ඒකට යෙදිලා ඇසර දිව කන නාසය ශරීරය හොම් වෙලා ඒ තියෙන ආයතන ටික අර බාහිර රූප ශබ්ද ගන්ධ වලට බැඳිලා ඉතින් ඒ වගේම අර දකින්නකොට අහනකොට ස්පර්ශ වෙනකොට ගඳ සුවඳ විසනකොට දිවි රස විඳිනකොට ආස්වාද බවක් තියෙනවා. මෙන්න මේ ආස්වාදයට තමයි මේ මේ තස බව කෑදර බව ඇති වෙන්නේ. ඒක තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. මේ කර්ම හොඳින් තේරුම් ගන්නකොට ඔව් රූපයක් ලැබුණොත් මනුස්ස වුණා අපිට මේ බඳු දහමකුත් ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ මේ රූප මිතියට මේ පවත්තන දෘෂ්ටිගතිකයෙන් හිත මුදුනොත් මේ නාම රූපේ හිත ගලවා ගත්තොත් අපේ මම කොටගත් මේ තද දැඩි බැඳීමකින් අල්ලාගත් මේ සක්කාදුත්තේ මිදුනොත් එතකොට මේ පිළිබඳ සැක සංකා තමන්ගේ දුරු වුණොත් වැරදි සීල වෘත්තවලටකින් මේ සරණ සීලයේ පිහිටා පංච සීල ප්‍රතිපදාවෙන් ගිහි බවට මේ පින්නතුන් ඒ සීල ප්‍රතිපදාවකට පිහිටලා මෙබඳු ධර්මයන් ශ්‍රවණය කරමින් මේ නාම රූප පින්ඩියෙන් සිත මිදෙන්නේ කොහොමද කියන තැනට විදර්ශනා නුවණකින් නාම රූප පරිච්ඡේදය විග්‍රහ කරමින් තව සිද්ධාන්ත මේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණේ ඉහළට යන්න යන්න මෙන්න මේ රූපේ ඇලෙන තැනින් මේ සිත ක්‍රමයෙන් මිදෙන්න ගන්නවා. කරන්න පුළුවන් දෙයක්. බැරි දෙයක් අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ පිටුතුරි. මේ කායගත සති භාවනාවේ අරමුණ මේක. හොඳයි. දැන් සත්ත රූපස්මින් සාරජ්‍යන්ති කියන වචනයක් මම දේශනා කළා. සීපත් කළා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහේ මේ සාරජ්‍ය වීම මේ රූප මිත්‍යයට අර දෘෂ්ටිගතික වීම නිසා සිදු වෙන්නේ. සක්කාය දිට්ඨිය මිදුනොත් මෙන්න මේ සාරජ්‍ය වීම සිවුවේ තුලී වී යනවා. මේ දහම් පරියයන් බලමුකෝ ඇලෙන පැත්ත මේ රූපේට සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ සාරාගා සංයුජ්ජಂತಿ සංයෝග සංකිලිස්සಂತಿ සත්‍ය රූපේ ඇලෙත් ඇලීමෙන් එක්වෙත් එක් වීමෙන් කෙලසෙත් කොච්චර කෙලසින්ද කෙලස් 1500 දක්වා මෙන්න බැඳීම් පැත්ත ඔය මිදී පැත්ත ටිකක් අවස්ථාවේදී උද්දේශවත් සීපත් කර දෙන්නම් මේ පින්නතුන්ට සත්තා රූපස්මින් නිබ්බින්නන්ති නිබ්බින්නම් විරජ්‍යති විරාගා විසුජ්ජಂತಿ සත්තා රූපස්මින් අසන සත්තා රූපස්මින් සාරජ්ජන්ත සත්‍ය රූපේ ඇලෙත් පිට ස්වභාවය මේකයි සත්‍ය ගතිය ධම් පරයයකට නොපැමිණ ධර්ම අවබෝධයක් නැති කෙනා මේ සූත්‍රයට මෙහෙම බැලීමක් පවතිනවා ඉතින් මේක දිතිස් කුණුපයක් බව මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වන් ත්‍රිස් ලක්ෂණයට කටත් බව මේක සතු මහා භූතික බව සතර මහා භූතයන්ගෙන් හටගත් එකක් බව සතර මහා භූත ඉස්තිර නැතිකොට සතර මහා භූත ඉස්තිර නැති එකකින් ධාතු හතර ස්ථිරට සිහිලා සිටින එකක් නෙමෙයි. ඒක ස්ථිරභාවයක් නෑ ස්ථිර නෑ. ඒක වෙනස් වෙන විපස්සනා ධර්මයට යටත් වෙන තුනේ සතු මහා ධාතුවක්. මහා භූත හේතු රූපක්ඛන්දස්ස පඤ්ඤාපනයි. මේ රූපේ පැනවුනේ සතර මහා භූතයන්ගෙන්. සතර මහා භූත ස්ථිරෝ පිටා නැතිනම් කොහොමද රූපේ ස්ථිර වෙන්නේ? එතකොට ඒ නිසායි මේ මේ කුණු පින්දේ නිබ්බිදාවට කලකිරීමටපත් වෙන්න ඔය කායගති භාවනාවේ දෙතිස් කුණක වර්ණාව කියලා කියනවා. අපි පැලන්නෝන්ගේ ඉස්සර ගෙදර අත්පතක් හිටිට තිබුණු ලිස්සුස්කුම් වස්තාව. ආයේ කේසා ලෝමාන කාදාන්තා පසෝ මන්සන් නහරුවේ විදියට ඒක වර්ණාවක් ඇටියෙත. මොකද මේ මනසට දුන්නා දුයිතන්පත් කරනවා, ඒවල් සරව රතා ගන්නවා, යානවාන ගන්නවා, අමුදරු පාලනයක් කරනවා. නමුත් ගැඹුරු සිටේ යනවා මේ රූපമിതിය අනිත් එක. අපි පැන්නේ ආය මොකක් හරි සිදුවීමක් වෙනකොට කම්බුලට අසුදියාන කියන්නේ අනිච්චේ දුක්ඛේ මේ ළමයිට වෙච්ච දෙයක් ඔය විදිහේ වචන. මොකද්ද? දුක කියන්නේ ඉස්සර මුලට කියුනේ අනිත්‍ය කියලා. අනිත්‍යයි කියන්නේ මොකද? ඒ සංකල්පය බෞද්ධ චින්තනයේ, බෞද්ධ ශිෂ්ටාචාරයේ, බෞද්ධ සભ્યත්වයේ ගැඹුරින් කිදා දාලා තියෙනවා මේ මිනිසිතේ. ඒත් ඔබම සම ජීවිතයක් පැරණ ගත කෙරුවේ මෙන්න මේ අවබෝධය. ඒ සියල්ල තුල දැක්කා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. දැන් මේ නිබ්බිදාව කියලා කියන්නේ කරුණු හේතු යුක්ති සහිතව අවබෝධයෙන් දැකලා කලකිරීම. ගෙදර බිරිඳත් දෙවියක් තරහ වෙලා ලැබර වෙලා මේ වනගත වෙලා මම භාවනා කරන්න යනවා කියන එක නෙමෙයි මේ ජීවිතය සුරක්ෂිතව ගත කරද්දීම මන අඹු සැමි පාලනයකින් යුක්තවම කාම්භෝගී ජීවිතයක් ගත කරමින් දීම ගිහි ස්වභාවයේ සිටම පුළුවන් පින්නතුනි මේ නාම රූප පිළිබඳ අවබෝධයකින් වාසය කරනවා ඒකනේ සෝවාන් උතුම විවාහ වුනේ විසාකා මෞතුමි සෝවාන් වෙලා විවාහ ජීවිතයටපත් වුණා එතකොට අනේ පිටිසුදු මා සෝවාන් වෙලා මේ ජීවිතේ සෝදර ගත කළා. මේ කරුණ දෙක විතරක් සිහිපත් කළේ මම. අනේ පින්නතුට නැති දෙයක් නෙමෙයි. දීහි වාසය තුලම මේ දහම් පරයය අවබෝධ ගැනීම ඔබට මෙලොව ජීවිතයක් යහපතක් වෙනවා. මොකක්ද? මේ රූපයේ තියෙන කෑදරකමින්ද මොන තරම් මේ රූපේ සරසන්ද අවශ්‍ය විහිදම් වලට යනවද මේ සත්‍යය? නෝමනා අවශ්‍ය පමණට වැඩි ආහාර පාන මේකට දෙනවනේ. ඒ වගේම ඒවා නිසාම තව ලෙඩ රෝග ඇවිලා ඒවට තව කොටසක් වෙහෙසෙනවානේ. තව කොටසක් මේ තියෙන රූපමලි මේක සරසන්න තවත් රූප විලාසිතාවන්ට යෙදිලා ජීවිතේ පවා විනාශ කරගන්න තැන විකෘති වෙනවා. මූල ලස්සන කරන්න යන්නේ ඒ ඒවා කරන තැන වලට. ඒක විකෘති කරගන්නවා. කොණ්ඩේ සරසා ගන්න යන්නේ ඒ ස්ථානවලට. ඒක තියෙන එකක් නසු යනවා. ඉතින් ඒ බඳු අමනකමක් මෙන්න මේ සක්කාය දිට්ඨිය තුල රැවුල් රැවුල් වෙනවා. එනිසා මාගේ පින්නතුන් අවබෝධයෙන්ද සත්තා රූපස්මින් නිද්දින්නත් කලක් කිරීම විය හැකි එකක් මේක. සිතට සති සම්පජානේ නුවණකින් කල කිරීමක් ඇති කරගන්න පුළුවන් එකක්. නුවණින් කල කිරීම එකක් ද්වේෂයෙන් වෛරයෙන් තරහෙන් රාගයෙන් කල කිරීම එකක්. මානෙ පින්නනේ නුවණින් දකින්නේ පැත්ත. එතකොට සත්ත රූපස්ති නිබ්බින්දන්නේ නිබ්බින්නම් විරඤ්ඤති. අන්නේ බඳු කලකිරීමකින් අවබෝධයෙන් කලකිරීමකින් විරජ්‍යති නොඇලී කලකිරීමෙන් නොඇලී. තරයෙන් ද්වේෂයෙන් පටිගයෙන් කලකිරීම හානි කරයි. තමන්ටම තමන්ගේ సంతානෙට තමන්ගේ මනසටත් ඒක වියුලක් ඇති කරනවා. මේ කලකිරීමේ රූපේ යථා ස්වභාවය යථා භූතම් පජානාති මේ ස්වභාවය කලකිරීමෙන් නොඇලෙත් නොඇලීමෙන් විසුද්ධ වෙත්. තාම වටින අවස්ථාව මේ විසුද්ධියක් කරා මේ බරගමින් තබලා යන ගමනක් ගැන අපි අධේශනාවෙන් සාකච්ඡා කරන්නේ නොඇලීමෙන් විසුද්ධ වෙත්. තමන්ගේ රූපයට ඇලිලා ඒකට කරන මේ දහම් බලන්න. කොච්චර විනයක් කරගන්න වෙනවද ජීවිතේ පව නැති වෙච්ච තැන් තියෙනවානේ. මේ රූපේ සරසන්න ගිහින්. එතකොට මේ රූපයට වගේම බාහිර රූපයට ඇල්දලුල්ල වීම ඇති වෙලා රාගයම, ද්වේෂයම, මෝහයම මුල් වෙලා ඒ තවත් රූප තමන් සම්පතේ කරගන්නට ගිය තැන්වලදී ජීවිත විනාශ වෙනවා කියලාද නැද්ද? අද හිරදම වෙලා ඉන්න අය මේ රූප තණ්හාව නිසා කොච්චර අකරතැබ් වලට පත් වෙලා ඉන්නවද? හොඳයි. එහෙමනම් රූපේට එහෙම කෑදරයි. නමුත් අද වර්තමාන ලෝකයේ ඒ ගබ්සාව කොච්චර සිද්ධ වෙනවද? ඒ දර්ශනීත්ව විනාශ කරන්නේ ඇයි? ඒ රූප සංහාව ඔබේ එක පැත්තක් මිත්‍යා දෘෂ්ටියෙන් සක්කාය දිට්ඨියෙන් ඔබ බැඳුණු විට බැඳුණු විට ආංගර සත්ත අනුකම්පාව නැතුව තමන්ගේම ලේන් කුදිරයෙන් හටගත් කලලය විනාශ කරන තැන. ඒක පේන ද්වේෂය කියන එක මට පෙන්වන්න බෑ. එතන ද්වේෂයෙන් මේ රූප විනාශ කරනවා. තමන්ට ඒ වෙන හතුරා මිතුරා කියලා නෑ විනාශ කරනවා. මේ තමන් දේශෝචිකී කරු බිරඳ ඒ වගේම Taman හිතයිශීව එකට ජීවිතේ ගෙනියන්න අත්වල බඳගත්තු ශමියා ඒ වගේම Taman ගෙලීම් වන්දරු මේ කාටදින් කරා. ඒක තේනවා මේ අනෝබෝධයේ ස්වභාවය කොච්චර දරුණුද කියලා. මෙතන පෙන්වන්නේ නිබ්බිද්දම් විරජ්‍යති. මේ යථා ස්වභාවය දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා සතර මහ භූතයන්ගෙන් හටගත් මේ කලලේ සතර මහ භූත ඉස්තර නැතිකොට රූපේ කොහොම ඉස්තර වෙනවද? ඒ කොහොම ඉස්තර කරගෙන අපි කොච්චර මේකට ඒ සෞඛ්‍ය සම්පන්න කරගෙන වත් පිළිවෙත් කරගෙන අප උපස්ථාන කරන කරවත් අපේ ගෙන ආංශික කර්ම ශක්තිය අනුව එතකොට මේක හැරදාන්න අපිට වෙනවා නමුත් අනවත ගන්නවා මෙතන හොඳ වචනයක් මතුන අඤ්ඤම් බාරං අනාදිය මේ බර නිමිත්ත බලන්න අම්බරක් නොගන්න තීන්දුව ගන්න ඕනේ මේ ජීවිතේ වටිනාකම අපිට ඒකයි එහෙමනම් මේ පින්නතුන් ආත්ම දෘෂ්ටිය පහ කරගන්නයි අපි මෙවලු ධර්මයන් අහන්නේ බණක් අහන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා රූපංකෝ රාගය පරිණීය ධම්මෝ පිරිසිදු දත යුතු එකක් රාග රාග කියන භික්ෂුව දේශනා පිරිසිදු දත යුතු එකක් මේක අපි දැනගන්නේ අර වටපිටාවෙන් පමණයි අර කුජලයයි මේ කුජලයයි මේ සමහත කෙනාය මේ ලස්සනයි මේ මේ ඒ විදිහේ එතනයි අවබෝධයේ ඔබට මේ සත්‍ය සංස්කතියේ ප්‍රඥා ඇති වෙන ආකාරයේ නාම රූපය පිරිසිදු දකින්න එකයි රූපංකෝ රාග පරිණීය ධම්මෝ රූපේ පිරිසිදු දත යුතු එකක් කියලා ඒක එතකොට වේදනාවක් එහෙම සංඥාවක් සංකාරක් විඥානක් පිළිසිඳ දැකිය යුතු එකක්. අද රූපේ මුල් කොටමයි අපි අනුශාසනාව කරත්තේ තමාගේ රූපයත් බාහිර බාහිර රූපයත් මේ ඇස ආදී ඒ විදිහට ආයතන පිළිපලා අපි මේ ලෝකයක් ලෝකේ රූප වලට එකතු වෙනවා. තමාගේ රූපය මේ විදිහට බරක් ඇට සසරම ගෙදිනවා. ඒ කණ්ඩානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්න වර්තමානං සංසාරෝති පෞච්චති මේ සසර ගෙනියන මේ ස්කන්ධ පංචකේ කන්දානංච මේ කඳු පහේ පිළිවෙල කන්දානංච පටිපාටි ධාතු ආයතනංච ධාතු වශයෙන් අටලොස් ධාතුකට මේක බිදී යන හැටි චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු හැටියට ඒක තුනක් වෙනකොට තුනේ ගොඩවල් හයක් වෙනකොට 18ක් නේ අසාරම්භය එකක් වෙනකොට කනාරම්භය ඒ විදිහට ආයතන වශයෙන් වෙනකොට මේ 12 ආයතන ඇස එක ආයතනයක් නේ කන එක ආයතනයක් නේ ආයතන කියන්නේ යමක් උපද්දන රූප තණ්හාව උපද්දන ඇස රූපාරම්භය බාහිර රූප, බාහිර රූප ආයතන, මෙහි ඇස නැමැති ආයතනය ඒ ඒ විදිහට ආයතන 12ක් ඇටිට. ඒකයි අර ධාතත් සම්මුතියෙන් පෙන්වන්නේ. පණ්ඩානංච පටිපාටි ධාතු ආයතනනි අබ්බොච්චින වර්තමාන නොසින්දී නොපැවැත්වා යෑම සතර පවත්වීමයි කියලා දේශනා කළා. අද දේශනාවෙන් උත්මා පෙන්වන්නේ නොයේ කොටස බාර සූත්‍රයේ අනුව පින්නතුන්ට මම මතක් කළා සතර මහා භූතික බව සතර මහා භූතික ස්ථිර පිහිටා නැහැ කියන කාරණේ එක එකක් අරන් උදාහරණයක් පෙන්වන්න කැමතියි හිතන්න ජලය ආපෝ ආපෝ තේජෝ වායෝ පඨවි මේ ශරීරයේ ගැටෙන ස්වභාවය කොතෙකුත් ඔබට පැහැදිලි නේ කියන කරුණ මේ සතර මහා භූතික බව ආපෝ දැන් ආපෝ කියන අවස්ථාවේ ගලන ගැටෙන බව එතකොට ඉතා සියු ජල වාෂ්පයේ අහසට නගින ජල වාෂ්පයේ වාෂ්ප සහිත වී සිට අර මහා ගංගෝ ඇලදළු දක්වා ගලා වස්නා තැන දක්වා මහා වේගවත් හැරපහරක් වෙන දක්වා අර සියුම් වාස්ති ස්වභාවයේ සිට අර ගලා යන ස්වභාවය දක්වා එකාකාර වූ මේ වැగిරෙන ස්වභාවය ආබද්ධ ස්වභාවය කියලා නිදලේ හඳුනාගෙන තියෙන්නේ ඔබ. එතකොට ඒ ස්වභාවය කොතනටද අපි ආපෝ කියලා නම් කරන්නේ? අර සියුම් වූ වාස්තිය හැකට නොදැන ජල ධාරාවට දොබ ආපෝ වතුර කියලා කියන්නේ අර මහා ගඟක ගලා යන සැඩපහරක් ඕගයක් ගලන එතෙන්ද ඔබ වතුර කියන්නේ. මහා සාගරයේ ඒ සැලි නැගෙන තැනටද ඔබ ජලය කියලා කියන්නේ. එහෙනම් ඒවා එක් එක් එක් එක් වූ අවස්ථා ස්වභාවයක් පෙන්වන්න දුන්නු නම ධාතු කියලා කියන්නේ. දැන් කියන ස්වභාවය හරි. ආබද්ධ ස්වභාව පිට ටිකක් ජලය ටිකක් දැම්මම එකතු වෙ සිටින්නේ. මේ මහ පෘථුවිය නොවිසිරීමේ පටවි ධාතුව පවතින්නේ ආපෝ ශක්තිය නිසා ආපෝ බන්ධනය නිසා. ආබද්ධ නිසා. ඒතර මේ ලෝක ධාතු පවතින්නේ ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා භූත නිසා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අද විද්‍යාඥයන්ට පිළිගන්නවා. ඒක ලෝක ධාතුව පැවැත්මේ සිට මේක තමයි පැවැත්ම. මේ ධාතු හතරේ නිර්මිතයක් මේක. එතකොට එකයි දෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන ධාතු 6. මේ ධාතු 6 මේ ශක්ති 6ක් මේ. ඒතර විඥානයේ තියෙන මේ නාම රූප ජීවමාන වූ සජීව වූ සත්ව ස්වභාවය. ඒ විඥානයේ පිහිටතන තමයි මේ බඳු අවබෝධයෙන් මේ සාකච්ඡා කරන්නේ. සතර ඇවිද්දවන්නේ. මාය උපපංච විඥානම. ඒකට ඒ විඥාන ස්වභාවයෙන්ම මේ බඳු අවබෝධයක් ලබනකොට ඒක ප්‍රඥාව කරා මෙහෙ වෙනවා. ප්‍රඥාවෙන් මේක දකිනවා නුවණින් කිම් දකින තැන තමයි නාම රූපයේ පිළිබඳ මේ උදේවැය ස්වභාවය. ඇති වෙන ඇති වෙන එකක් කියන එක. ඇති වෙන ආකාර 25ක් නැති වෙන ආකාර 25කින් මේ රූපෙ මිටි. ස්කන්ධ පංචකයේම අවිද්‍යාව තණ්හා කර්ම, ආහාර, නිබ්බත්ති කියන ඇතිවීම රූපේ ඇතිවීම පැත්තොන්න අවිද්‍යාව, තණ්හාව, තණ්හාව නිසාම මේ රූපයට එක් කරන කර්ම, ඒ කර්ම කරමින් මේකට දෙන ආහාර පෝෂණය පැවැත්වන. ඒතර අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර නිසා නිබ්බත් ඇතිවීම පැත්තක් වෙනවා. ඕකම ඒ පැත්ත නැති වෙන පැත්ත තමයි ෂේ පැත්ත ඔක තමයි උදේවැය කියලා පෙන්වන්නේ. උදයබ්බේ ඥානය කියලා පෙන්වන්නේ. ඒක නව මහ විදර්ශනා ඥාන. කාණ්ඩයට ඔබේ මනස යොදන්න ඒ උදේ ඇති වෙ නැති වෙන ස්වභාවයෙන් යුක්තයි මේ රූපේ කියන අවබෝධයේ කෙටියෙන් සරලව අපේ පින්නතුන් මේ දේශනෙන් හිතට ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් මේ ඒ එහෙමඳු රූපයකට දෘෂ්ටිගතික බවකින් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා මේ රූපය. ඇතිකල්ලි මේ රූපය ඇසුරකොට මේ රූපේ පත්‍ය කොටයි මේ සියල්ල කියන්නේ. නමුත් අග්‍රභාවෝත ස්ථිර නැතිනම් කොතෙන්ද ධර්මහා භූත කියලා අපි නම් කරන්න අපිට තැනක් ඉලක්ක කරන්න අරමුණු කරන්න තැනක් නැත්තම් ඒ අරමුණ හටගත්තා වූ ඒ ප්‍රත්‍ය කොට හටගත්තා වූ රූපය රූපේ ස්ථිර කොට පවතීද අතන ස්ථිර නැත්තම් මෙතරක් ස්ථිර නැහැ මේ රූපේට දුක වටිනාකමක් දීගෙන මම මගේ කියාගෙන මේ පවත්තන්න හදන රූපය එතකොට පංචවෝකාංග මේ පහ පවත්තනවා මෙතන එහෙම නැතිනම් රූපේ නැතිව ධාතු නාම හතරේ විතරක් නම් ඔය අසඤ්ඤ සත්ත්ව තල අරූප ධාන ආදී ධාන තලවලදී වේදනා සංඥා සංකාර විඥාන නාමත් ස්කන්ධ හතර පවත්තන තැන. ඒ ස්කන්ධ හතරක් නැති රූපේ පමණක් තියෙන අසඤ්ඤ සත්‍ය තලයක නම් ඒකෝකාර. එතකොට අපේ පින්නතුන් මේ පහම කඳු පහම පවත්තන තැන. මෙන්න මේ අවස්ථාව තමයි නිවන් දකින්න පුළුවන් මේ බර හාත්පසින් සියල්ල ඒකාන්ත කොට බිම තබන්න පුළුවන් අවස්ථාව. අර ඒකෝකාර භවයක හෝ චතුෝකාර භවයකදී මේක දී කරන්න බෑ. එනිසා මේ සූත්‍රයේ වටින්නේ මාගේ පින්නතුනි. අපිට මේ අවබෝධය ලැබුණාම මේ ස්කන්ධ පරිච්ඡේදයේ බර බිමින් තබන්නේ වෙනවා. භවයෙන් භවයට කරගහගෙන ඇවිදින්නෙක් නොවි මේ බාර නික්කේපනම් සුඛං කියන තැනට අපේ පින්නතුන්ගේ මනස වැඩිමයි. මේ දේශනාව එක දවසකදී ඔබට ප්‍රගුණ වෙනවා නෙමෙයි අවබෝධ වෙනවා නෙමෙයි මේ දේශනාව තුළින් ඔබ සම්මර්ෂණ ඥානය අවදි කරගෙන මේ නාම රූප පරිච්ඡේදය විග්‍රහ කරන්නෙක් මේ ස්කන්ධ පංචකයේ මෙතෙක් ඔබ දරුවා වූ යම් ආබද්ධ බවක් බැඳීමක් උපාදානයක් එනම් ඒ ටිකෙන් ටික ලිහිල් කරගන්න හැටියට මේ බිමතදී යුක්තක්ම කියන කරුණ ඔබේ මනස වැඩේවා කියන අනුශාසනය කරමින් අපේ ප්‍රථම පුතා සත්තා චබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මන් පරන්ති ධර්මානුශාසනාව ප්‍රතු දේශකයන්න් වහන්සේ මුත්‍යාගම ලිඳරව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්වරේ සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.